දෙවියන් අවතරයි අනිකුත් අපේ පාතක මාතෘ සම්බන්ධ කරගෙන අපි මේ සෙනසුරාදා කරන ධර්ම සාකච්ඡාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි මුල් විනාඩි ස්වල්ප යෝගාශ්‍රමී කතිකාවතර ගත කරනවා. ඊගාවට අපිට සභාව කැමති සුදුසු සූත්‍රයක් මතු කර ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාවට. අපි එළිය පාර කරපේක ඉවරයි. ඒක එකම තකිනවා කණිතක මට නම් වෙනකම්මද කරන්න වෙන්නේ නැහැ. මොකද පහළ බහන වැඩමුළුවේ නිමාව නිසා 9ට එතන සාකච්ඡාව පටන් අර ගන්නවා විසිරයයි මේක. ඒ නිසා පොඩ්ඩක් කලින් නැතර කරන්න වෙනවා. ඊට පස්සේ දවල් දානින් පස්සේ මම යටියන්තර යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හිට කමටහන් සුද්ධ කිරිලක් කරෙන්නේත් නැහැ. ඒ ටික මේ හුදු මතක් කිරීම සඳහායි. ඒ නිසා කාට හරි අදහසක් තියෙනවද ධර්ම සාකච්ඡාවට මතු කරන්න ඕනේ මාතෘකාවක් මේකයි කියලා තියෙනවා නම් අපිට ඒක සලකා බලන්න පුළුවන් මේ වෙලාවේ. හොඳයි එතකම් මම මේ අපිට මුල් විනාඩි සල්පට යෝජනා වෙලා තියෙන යෝගාශ්‍රම කතිකාවත සියලු දෙනාගේම දැනගැනීම පිණිස මතක් කරනවා. යෝගාශ්‍රමී කතිකාවත. ශ්වක්ඛාතම් බ්‍රහ්මචර්යං සම්දිට්ඨිකම කාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා කාර්යං තමේව සද්දං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. සාසන රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණීය සඳහා සමාරාධනේ මේ પરමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නොවා සද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසහාසනික අදහසින් තොරව ශාසන પરමාර්ථයන් හදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිභකෝ භික්ෂු පිරිසකින්ද සාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේහිත ප්‍රතිපatti මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී තුන නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඊට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්‍ය පිළිබඳ විවිධ මත ભેදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය.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 ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රදානංගයානි. ඉද රාජකුමාර බික්කු සද්දෝති සද්දාති තථාගතස්ස බෝධින්. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසම්මසාර්ති සත්තා දේවමනසානම් බුද්ධෝ භගවාති. අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජුමාය පධානක්කමාය අසතෝ හොති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්ත දිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විදියෝ හොති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ කුසලීසු ධම්මේසු පඤ්ඤවා හොති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අනික් ලයින් එකට එන්නේ දන්නවද මාරු කරන්නේ එහෙන් කතා කරන්නේ අනික් ලයින් එකට කොල් එක ගන්න කියන්නේ මේ කනෙක් කරලා තියෙන්නේ. කනෙක් කරලා තියෙන්නේ. අනිත් ලයින් එකට දෙන්න කියන්නකෝ. ඒ මෙයා ආවේ නැද්ද? චන්දන පල්ලේ. චන්දන ඇවිල්ලා ගියා. අනිත් ෆෝන් එකට සම්බන්ධ කරලා මේකට ගන්න. දැන් ආවේ ඩයලොග් එකකටද සන්ටල් එකකටද? සන්ටල් එකට. දෙයක් නරක මාරිය. කමන්නේ බලමුකෝ. හරි. පඤ්චමා අවති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේති කාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. හිමානිකෝ රාජකුමාර පංච ප්‍රධානං ගියානි. යන මජ්ක්‍ධිමනිකායේ බෝධි රාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී පිළිසකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා. එයින් සම්පූර්ණ නිරුත්තා වැඩි යුතුය. පබ්බාජෙන්තෝ පිසෝදෙත්වා පබ්බාජේත ලෝ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි මෙහෙන් සම්බන්ධ වෙනවා හොඳයි අපි පටන් අරගෙන පොඩ්ඩක් වෙලා අපි දැන් විවස්ථාව කියවනවා එතනලා සම්බන්ධ වෙන්න පබ්බාජෙන්තෝ පිසෝදෙත්වා පබ්බාජේත යයි වදාළ හේයින් පැවිද්ද ලබා ගැනීමට පැමිණිය වුණොත් ඕගෙන මනාප දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූ දස්සිල්ලා සීලයක පිහිටුවා පණ්ඩු පලාසික වශයෙන් සුදුස්සනක නවත්වා හේරණ බණ දාම්මාවත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූම පැවිදි කළ යුතුය මාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසිත කම්මාදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්ති නිවත් කළ යුතුය ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකු දාශ්‍රයන කළ යුතු බව වදාළෙහි කැපකාරකමට හෝ පැවිදිකමට ගන්ලවන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආකින් පරීක්ෂාකට බාරගත යුතුය. පිටතේ මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනමින් කරන විචාරාම සුසුභාරකාරාදී නැති විටම අතුටත් කරගත යුතුය. පිටතින් එන හේරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසම්බන් භික්ෂුන් දල්ලි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මහින්පාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්තාය සංවත්තති යතහිදම් භික්කවේ පාවමිතතා. යයි වදාළේන් සරණාර්ථයට හේතු වන පාපමිත්‍ර ආශ්‍රය විසගුරු සපුන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්ප යවෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලැජ්ජී ධර්මයේ පිට ආයබදු ලැජ්ජීන් සමගම ධර්මාවිෂ සම්භෝගවලේදී යුතු. කලට සුදුසු පරිදි සුඛපද මැඩීමට කිසියොට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනදී තබාවදාල සංඝඥාත්‍ය සීකොට කුඩා මාත් කිසිදු සුඛපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සුවිලේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ඩන් යනාදී ගාථාවලින් දැක්කට පරිදි හොඳට රැකිය යුතුය. වත්තංග පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නාවක හැම භික්ෂුවම කුදුමාත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානිව අන්ලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචරාගෝචර ආචාරානාචාර පැවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්කෙන කරුණු හොඳින් දැනුගෙන දලදරු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත උජුපටිපන භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදීන් බණ කීම් ආදී අසා කටයුත්තා හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දැයියදී යුතුය. නිද්දාරාමතා, භාසාරාමතා, කන්සංගනිකාරාමතා ආදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතා වස්තුලින් පවණක් ඊ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කර්ම හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් බින්න ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනද්වේ වන්දවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන්තුරු පර්‍යාප්ත ධර්මයේ උද්ගාණයද ධාරණයද කලියුතු ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසු සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඉතින් මේ කියවන්නේ අපේ යෝගාසන සංස්ථාවේ කතිකාවතේ අංක 54න් 26ක් අපි අනිත් දවසේ ඊතුරු ටික ශීපත් කරගන්නවා කියලා මතක් කිරීමත් එක්ක අපි විවස්ථා කිරීම මෙතනින් අතර වෙනවා. නමුත් අපි වෙන් කරගන්නේ මේ වෙනකොට සූත්‍රයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කාට හරි කැමති නම් ධර්ම සාකච්ඡා සඳහා සුදුසු සූත්‍රයක් යෝජනා කරන්න නැත්නම් සුදුසු ධර්ම මාතෘකාවක් මතු කරගන්නයි කියලා. ඉන්න ඉන්නවා ගෙන්දි කියන්නේ. මේ එතකොට මේ බාලින් උපාසක මහතුරුත් කැමති නම් සම්බන්ධ නම් ගෙන්දි කියන්නේ. සම්බන්ධ වෙන්න. එතකොට මෙල්බන් පැත්තේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. අපි මෙතෙක් කල් කිරුවේ මේ ගිය සූත්‍රය ඒක සූත්‍රය ඉවරයි. වෙන සුදුසු සූත්‍රයක් තියෙනවා නම් ඒක යෝජනා කරනවා නම් ඒත් හොඳයි. හලෝ තෙරුවන් තරණ ඇහෙනවද මෙල්බන් වලට? ඇහෙනවා ස්වාමීන් වහන්සේ අපි මේ කල්පනා කරා මොකද්ද සූත්‍රයක් කියන්නේ කියලා. ඔව් මම නැත්තම් සුදුසු මාතෘකාවක් ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් අද මේ අපේ පල්ලෙහා රිට්‍රීට් එකේ ඉවර වෙන දවසේ ඒ නිසා 9 වෙනකම් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන 8:00 මාට විතර නතර කරන්න ධර්ම සාකච්ඡාව. ඒකත් මතක් කරන්න කැමතියි. දැම්ම යනවා කියද? නැසල. එහෙනම් කොහෙද බැලන්නේ? ටොයිලට්. ආ ඒක ඒක නම් ඉඳ තියෙනවා. මේ මේ තිලින ඉන්න අද ධර්ම සාකච්ඡාවට ඕගොල්ලෝ කැමති නම් අදලා දාගන්න. සාමිනාන්ට අදලා ගන්න තිලිනවා. එතකොට හරි. මේ පැනලා ගිහලා මේ දැන් කණෙන් අල්ලගෙන ආවේ දැන්. ස්වාමිනාගේ සමාධි භාවනා සූත්‍රය සාකච්ඡා කරමු කියලා කියනවා මේ අපේ පන්සලවල. දැන් අපි මේ අනිත් දවසට අපි ඒක යොමු කරලා තියාගෙන මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේකේට කියාපු බණ හතරක් තියෙනවා. සමාධි භාවනා සූත්‍රය කොහොඳයි මේ අපි මතු කරලා ගමු. ඉතින් අදට මම ඉතර ගොඩාක් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපි බලමු සභාවට මතුවෙන ප්‍රශ්න වලට විතරක් වෙලාව ගන්නද. සමාධි භාවනාවක තොරට අඟුත්තර නිකාය චතුක්ක නිපාතයත් ය. අඳේ කරන්නේ නැහැ. ඔය තොරලා තියාගන්න. එහෙනම් තිරිනට කියන්නද ප්‍රශ්නයක් අහන්න කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නකෝ. එහෙනම් අපි අපි කියමු තිරිනට පටන් ගන්න ප්‍රශ්නයක් අහන්න කියලා. සමුදය අස්සංගමයි කොහොමද තෝරන්නේ සමාධි භාවනා සූත්‍රෙත් එක තියෙනවනේ ඒකේ සමාධි භාවනා සූත්‍රය මට ඔක්කොම සම්පූර්ණ ඩීටේල් මතක නැහැ. මම හිතන්නේ සමුදේ අස්තංගමයට වැටෙනවා නම් අනිවාර්ය විපස්සනාට වැටෙන එකක්. එතකොට අත්තිබික්ක වේ සමාධි භාවනා භාවිතා බහුලීකත දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති ආසවක්ඛයාය සංවත්තති කියන එකේ ඊට අමතරව තියෙනවා දිබ්බ චක්කු ඒ කියන්නේ ඥාන සංවත්තනායේ ඥාන දිබ්බජක්කෝගේ ඥානය ආනිසංස හතරක් කතා කරනවා. ඒතර මේක විපස්සනා පැත්තට තමයි හුඟක් වෙලාවට මේ සමුදය අස්තංගමය ගන්නෙ. අපි මේ පහුගිය ටිකේ කරපු සූත්‍රය මේ තේරනාමක සූත්‍රය. ඒකෙදී සඳහන් කරලා තියෙනවා කෙනෙකුට කෙනෙක් හුදකලා වෙන්න කැමති නම් විවේක වෙන්න කැමති නම් විශ්‍රාමික විශ්‍රාම වෙන්න කැමති නම් ඒට කායික වශයෙන් උත් තමයි තනියම ගත කරනවා කායි විවේකය ගැන කතා කරනවා ඊට පස්සේ චිත්ත විවේක වශයෙන් අතීත අනාගත දෙක ප්‍රත්‍යක්ෂ ප්‍රතික්ෂේප කරනවා එතකොට මේ හට ගන්නවා අතීත අනාගත අමතක කරලා ඉන්න තරම් වටිනා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ටික ඇතුලේ මතුවෙනවා ඉතින් එයා ඒක ශ්‍රද්ධාවෙන් අතීතනාගතේ අමතක කරගෙන ඉන්නවා. වීරියෙන් අතීතනාගත අමතක කරගෙන ඉන්නවා. සතියෙන් අතීතනාගත අමතක කරගෙන ඉන්නවා. සමාධියෙන් ප්‍රඥාවෙන්. නමුත් ඒ ඒ හුදේකලාව අංග සම්පූර්ණ වෙන්න විස්තර සහිත වෙන්න බුදුජානනාංශ කියනවා මේ කියන ಗುಣධර්ම පහ පිළිබඳවත් ඇලෙන්න එපයි කියලා. ඒ කියන්නේ සද්ධා අපිට මේක ඉදිරියට යන්න දෙන සද්ධාව වර එක උදේටපත් වෙනවා අස්තංගමයටපත් වෙනවා. ඇති වෙන වෙලාවක් එනවා නැති වෙන වෙලාවක් එනවා. ඒ ඇතිවීම නැතිවීම තමන්ගේ දෝෂයක් නිසාවත් සීල නැති නිසාවත් නෙවෙයි. එහෙමත් වෙනවා ඇත්තට. එතකොට ඒක තමන්ට වග කියන්න වෙනවා. නමුත් කිසිම එහෙම හිතලා මතලා වැරද්දක් කෙරුවේ නැති උනත් සද්ධාව කැඩෙනවා. සද්ධාව අඩු වෙනවා. සද්ධාව වැඩි වෙනවා. අන්න ඒකට කලබල වෙන්න එපා. ඒ සද්ධාවේ තියෙන අනිත්‍ය භාවය කියලා ඒකත් අනිත්‍යයට ලක් වෙනවා. දුක්ඛ ධර්මයක්. ඒක ඕන කරලා තියෙන්නේ අතීත අනාගතයේ ප්‍රත්‍යක්ෂ ප්‍රතික්ෂේප කරගන්න විතරයි. ප්‍රතික්ෂේප කර ගැනීම සඳහා ඉස්සරහට ගත සද්ධාවත් ඇතිවීමට නැතිවීමට භාජනය වෙනවා දුකට භාජනය වෙනවා කියලා ඒකට යම් කිසි ප්‍රේමයක් මේ මේක සඳහන් කරලා තියෙන්නේ දිත්තේව ධම්මේ පච්චුප්පන්නේසු අත්ලාවත්ලාභේසු ඡන්ද රාග සුප්පටි විනීතෝ හෝති ඡන්ද රාගයක් පතු වෙන්න තියෙනවා මේ සද්ධාව පිළිබඳව රාගයක් ඡන්දයක් රාගය. වීරියක් තියෙනවනම් තමයි වෙනතර වැඩිය හොඳට නිසිපතා භාවනා කරන්න යනවා කියලා ඒකට ඡන්ද රාගය. සතිය පිළිබඳවත් එහෙමයි සමාධිය පිළිබඳවත් එහෙමයි. ඔසරසොන්නස ඒකේ තියෙනවා මේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා බලන්න. එතකොට දැන් අපි විපස්සනා කරනකොට අපි මොකද්ද අපි අභිනන්දනා කරනවා කියලා දැනගන්නේ මොකද්ද අභිවදනය කරනවා කියලා දැනගන්නේ මොකද්ද අජ්ජෝසාය තිට්ඨනය කරනවා කියලා දැනගන්නේ විපස්සනා භාවනාවේ ඉන්නකොට. මේ පිට එහෙට ඇහෙනවද මේ තින්න කේන්ද්‍රී ගන්නවා? ටිකක් ඇහෙනවා ස්වාමීනි. හරි මොකද ටික ළඟ ඉන්නේ ඉඳා. මේ ප්‍රශ්නේ ආවේ මෙහෙමයි සමාධි භාවනා සූත්‍රයේ තියෙන උදයත්තංගමේ කියන එක මම ඒකයි විස්තර කරන්න හදුවේ. එතකොට කියනවා ඒ චන්දරාග කියලා මං උද්දීප උද්ද උද්දරා දක්වපු උපුටා දක්වපු සූත්‍රයේ තියෙන චන්දරාගය බුදුරජාණන් වහන්සේ වෙනදන් වල පෙන්නනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. එතකොට මේ තණ්හාමාන දිට්ඨි තුනට කඩලා බෙන්නන්නේ. එතකොට අභිනන්දති කියන්නේ තණ්හාවෙන් බැඳ ගන්නවා මගේ සමාධිය මේක ප්‍රථම ධානය දෙවෙනි සමාධිය චූප ධානය අරූප ධානය කියලා සමාධියට අභිනන්දන කරන කැතම වැඩේ තමයි අභිවදනේ කියා බාණ්ඩය. කතා කරන්න යනවා ඔයාට නෑ මට තියෙනවා මට ඊයේ තිබුණට වැඩි ලොකු එකක් අද තියෙනවා කියාගෙන ඒකට ගිය ගමන් අභිවදනය කියලා කියන්නේ හිතන නෙවෙයිනේ ඒක වාග් ඇත්තට විතක්ක ਵਿਚාර දෙකෙන් පටන් ගන්න විතක්ක විචාර දෙක කියන්නේ වචන විපහාරේ ඒ විපහාරේ අන්තිමට කඩාගෙන යනවා කඩාගෙන ගියාම කියන්න පටන් ගන්නවා ඒක එක එකන සමාධි දෙනවා ඇයි ඒක ඒව නැත්තම් කියාපාන්න යනවා ආ ඔව් තිබේ අභිවදනය හරි අමාරුයි තනියම සමාජික ජීවත් වෙන කෙනාට බේරෙන්න. අභිවදනයේට යනවා අභිවදනය කියලා කියන්නේ මම ආශ්‍රය කරන සමාජී ජීන කට්ටිය විතරයි කියලා ඒගොල්ලත් එක්ක කතා කරන්න පටන් ගන්නවා නැති කට්ටිය පහත් කරන්න පටන් ගන්නවා අජ්ජෝ සාහිත්‍යත්‍ය කියලා කියන්නේ අල්ලගත්ත සමාජය මේ බින්ගයක් කරන ගල් ගුහාවක් කරන ගයක් කරන එකට රිංග ගන්න. රිංග ගන්න ඒකේ අරසාව පතනවා හරියටම හැමදාම මේ සමාධිය තියෙයි වාගේ. ඒක හරියට මේ කූඩාරමක් විදියට ටෙන්ට් එකක් විදියට සලකන්නේ බංකරයක් විදියට සලකන්න ගන්නවා. හදිසියකදී රින් ගන්න පුළුවන් මේක. නමුත් අන්තිමට ලක්ෂණට ඒක නැති වුණාම ඒ කැඩලා ගිය දවසක් ආවොත් උදයන්ංගමට ලක්ුණොත් ලක්කන බව දැනගත්තොත් අනේ මේ ආරසාව පිළිබඳ යනකොට ඒක තිබුණ නැත්තම් දුක පිණිස හිටියා. ඒක නිසා ඒවා කිසිම දෙයක් සම්බන්ධ සබ්බේ ධම්මං නාලං අබිනිවේසාය කියලා උදාහරණ කියනවා කිසිම ධර්මයක් දුෂ්චරිත දුජීවිත විතරක් නෙවෙයි සුචරිත සීලය සමාධි ප්‍රඥා කිසිම දෙයකට ගෙවදින්න එපයි කියන්නේ. ගෙවදුනොත් ඒක අපි කියන්නේ ඒක ඇල්ලුවොත් ඒකට අහු වෙනවා. අපි ඒක පාවිච්චි කරන්න ඕනේ ඊගාව මේක ගෙවම් කරලා ඊගාව එකට යන්න. ඒක අහුවෙච්චාම ඒක ගෙවම් කරලා ඊගාව එකට යන්න. එයා හැමදාම දියුණු වෙනවා. ඉතින් අපේ වෙලා තියෙන්නේ අපිට ඉස්කෝලේකදී විභාගෙදී මොකක් හරි පාස් වෙච්චාම මේක තාන්න මාන්නයක් විදිහට අපි නමේ අගට එකතු කරගන්නවා. ඒක අභිනන්දනය කරනවා, අභිවදනය කරනවා, අජෝසාය තිට්ඨිය යනවා. ඉතින් ඒක නිසා මට මම එදත් කිව්වේ එකයි නිකමට අපි හිතුවොත් නිකමට අද හිතුවොත් අද ලෝකයේ තියෙන සම්මාන සම්මාන එහෙම නැත්නම් ඔය විභූෂණ නංගුලින් එකක් හරි බුදුහාමරට දුන්නොත් මොනතරම් නිඳාවද්ද කියලා හිතන්න බුදුහාමරට බුදුහාමරට විනයාචාරී කියලා නමක් දුන්නොත් මොන්න තරම් ලැජ්ජාවද ත්‍රිපිටකදර කියලා දුන්නොත් මොකද උන්වහන්සේට නමක් දෙන්න අපි කවුද අපි ඊට වඩා උඩින් ඉන්නේ බෑ අපි බුදුහාමරට නමක් දෙන්නේ අනුන්ට නන් දෙන්නේ තමන්ගේ තට්ටම උසස් කරගන්න කැමති සබහ තමයි. ඒ වගේම තමයි එකකට විශේෂයි කියලා කියන්නේ අනිත්‍යව දන්නේ මැට්ට කියන එකනේ. බුදුහාමුදුරන්ට එහෙම කියන්න බෑ. ඒ නිසා කවුරක්වත් දැන්නේ බුදුහාමුදුරන් කියනවා මගේ සබ්ජෙක්ට් එකට අත තියන්න එන්න එපා. මම ඕන ගුණ නමයක් තියලා තියෙනවා. උඹලට නිකන් නවගුණ වැලි දාලා ගණන් කරන්න. දන්නේ නැති දෙයට අත තියන්න එපා. දන්නේ නැති කට්ටිය තමයි නම්බු දෙන්නේ නම්බු ගන්නෙ. ඒ නිසා මේ අජෝසනය බැසගෙන ඉන්න එක මේ මල් මාල දාගන්න එක, බැච් ගහගන්න එක, පීකක් ගන්න එක ඔක්කොම අර ඒක තැනකට ගිහිලා පුංචි දෙයක් අල්ලගෙන අnder පැවැත් තියෙනවා. ඒකේ බුදුම ස්වාමීන් වහන්සේත් එක්ක මම ගියා මේ ඥානද ස්වාමීන් වහන්සේත් එක්ක මේ අග්ගමා පඬිතුකම හම්බෙලා. මම තමයි පච්චා සමනෝ ගියේ. ඒ ස්වාමීන් සිංහල කතා කරනවා. මේ මට නම්බුවක් හම්බෙලා තියෙනවානේ. සිංහලෙන් ඔය ටිකට බම්බුව කියලානේ. බම්බුව කියන්නේ ඇතුලේ හිස් කියන එකනේ. පිටලෙල්ල විතරනේ හයිය තියෙන්නේ. මට නම්බුවක් හම්බෙලා තියෙනවා. ටෙලිෆෝන් කරපුවා හැම එකකම මම ඉඳදී ටෙලිෆෝන් කරන සිංහලෙමයි කියන්නේ. මට අග්ගමහා පඬිතුකම හම්බෙලා තියෙනවා නම්බුවක් හම්බෙලා තියෙනවා. ඒකට කියන්නේ බම්බුව කියලා. බුදුජානක ලස්සන වචන පාවිච්චි තච්චසාරං කියලා. හයිය ගහක සාරේ තියෙන්නේ මැද උණ ගහේ සාරේ තියෙන්නේ වට පොත්තේ. ඒක නිසා බම්බුව කියලා කියන්නේ පිට පොත්තේ උපේ විතරයි ඇතුලේ හිස්. අපිට හම්බෙලා තියෙන ඔය කීර්ති නාම පදන් පදන්කම් ඔක්කොම අභිනන්දන තමයි අභිවදන තමයි අජ්ජෝසායි තිට්ඨති තමයි. ඉතින් ඒවා හම්බුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාලා දාගන්න එපා. ඔබ මහා නම්බුවට ගන්න එපා. ඒකත් පහු කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හුඟා කහුවෙන තැනක් තමයි ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන තැන සමාධිය. පුදුමාකාර ඇඩික්ෂන් වැඩිම ඇඩික්ෂන් එක තියෙන සමාධියට. ඒක නිසා වැඩි සමාධි පැත්තට යන කට්ටියට මම මම සාමාන්‍ය සලකන්නේ ඒඩ්ස් හැදිච්ච කට්ටිය වගේ. කිට්ටු හිටියෝ කොහෙන් බෝ වෙයිද දන්නේ. අපි අබිරමණයම කරන්න ඕනේ නැහැ. කෙල ටිකක් ගෑවුනත් හැදෙනවා. ෆිසිකල් කන්ටැක්ට්ස් තියෙන්න ඕනේ ඒඩ්ස් වලට. අතට දුන්නට හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒගොල්ලෝ දකින්න මට ඇත්තටම ඒක හරි සෙන්සිටිව් එකකට. කවුරු හරි කතා කරන භාෂාවෙන් මට කියකි මෙයා කේල් ගහත කන්න යන්නේ පොල් ගහත කන්න යන්නේ කියලා. ඉන්ටර්විව් දෙකක් කරනකොට මට අහුවෙන ඊට පස්සේ මම දන්නවා මෙයාත් එක කරන්න යනකොට මෙයා සන්තෝෂ කරන්න බැරි જાති මිනිස්සුયો. මොකද මේ සමාධියක් ඉල්ලන්නේ ඉල්ලගත්ත ගමන් වැටිච්ච ගමන් කනගාටු වෙනවා. ඊට පස්සේ කියනවා මේ සමාධිය නැතුව යන්න බෑ කියලා එයාම બ્લોක් එකක් දාගන්නවා. ඇත්ත සමාධිය නැතුව යන්න බෑ. නමුත් සමාධිය ගන්න එක කඩයක් නෙවෙයි කඩවල් දෙකක් තියෙනවා. කෙනෙක් සමාධිය කඩෙන් ගන්නත් පුළුවන්. ඔය කියන ඉච්ඡිත සමාධියෙන් යන්නත් පුළුවන්. ඒ නිසා මගේ මම අර මේ අනික් සමාධි නොසලන කෙනෙක් නෙවෙයි තියෙන ක්ෂණික සමාධිය තියෙන හිතුවක් කරගතියට මම කැමතියි. කාට හරි ගහන්න ඕනේ නම් කතාව දෙන්න ඕනේ කෙනෙක්ගේ සමාධිය හරහා කිසි කෙනෙක් එන්නේ කතා කරන්න. අනික් සමාධියට ගියාම පොත දිග අරගෙන එනවා විචිත්ත වීදි අරගෙන එනවා මොනවාද මේ භවංගේ අරගෙන එනවා මොකක්වත් නැහැ. ඕගොල්ලෝ ඒක තියාගන්න. අභිනන්දනයකුත් නැහැ, අභිවදනයකුත් නැහැ, අජෝසනේ තිට්ටකුත් නැහැ. මේ හිත වැඩ කරනකොට ඔය හැම සමාධි මට්ටමක් වද්දකිනවා. නම් කරේ නැති උනාට. ප්‍රථම ධානය, ද්විතිය ධානය කියලා. මං කියන්නේ නම් කරන එක වැරදි කියලා සර්වඥාන්සේ කගේ කරලා තියෙනවා. ඒක වශී කරන ක්‍රමයක් හොඳටම තියෙනවා තේරවාදී. ඉතින් ඒක නිසා හොඳයි නමුත් ඒකේ තියෙන අර අජෝසන ගතිය, ගෙවැත ගන්න ගතිය, අභිවදන ගතිය, කියාපාන ගතිය, අභිනන්දනය කරන ගතිය, චන්දරා කරන ගතිය නිසා භාවනා දුකක් ඇති වෙලා තියෙනවද? භාවනා නොකරන කාලේ නොතිබිච්ච දුකක් භාවනාව ඇති වෙලා තියෙනවා. විපස්සනා බලනකොට ඒක විහිළුවක්. ඒක උත්තර උළු යන්න දෙයක් නැහැ. ඒකේ වර්ගවල ඇල්ලුවොත් කඩුව තුවාල කරනවා වර්ග ඇල්ලුවොත් සර්පයා කනවා බෙල්ලෙම ඇල්ලන මනුස්සයර සර්පයා කන්නේ නැහැ ඒ නිසා ඒ සමාධියේ තියෙන උද්‍යත්ංගමය දැක ගන්න බැරි මොකද ඒකේ තරම්ම තමන්ගේ මම කියාගෙන මගේ කියාන මගේ ආත්මය කරගෙන ඒකෙන් තමන්ගේ මම ආයනේ පුම්බ ගන්න හුවා දක්වන්න උදව් කරගත්තොත් මේ එයා ඉන්න තැනක අනික් මිනිස්සුන්වත් ඉන්න නැහැ. කියාපාන. අර මට මතකයි පුංචි කාලේ අපිට කවි පන්තියක් කියනවා මිනිහා දිග කවියක් ලියලා. ඉතින් මේක ලියන කතාව නිසා ගෙදර ගෑණි තරහ වෙලා ගිහිල්ලා යන්නේ. ඊට පස්සේ මිනිහා කෝපි කඩේට ගිහිල්ලා කවි කිව්වම කෝපි කඩේ වහන්න සිද්ධ වුණා. ඊට පස්සේ මිනිහා යන යන තැන කවි පොත කියවනවලු මිනිස්සු යනවලු. පස්සේ ඒක මල වාතයක් වෙලා මේ මිනිහාගේ හොඳ නම්බුකාර මිනිස්සෙක් කවුගේ නමේ තැති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා ලියලා තියෙනවා. ඒ කවිය කිසිම වැඩක් නැති එකක් හොඳට ව්‍යාකරණ කුලව බරසාර වචන දාලා ලියලා තිනවා මොකාටවත් රසයක් නැහැ. කිය කිය ඇවිදිනවලු කියවන කියවන තර බංකොලොත් වෙනවා. ආනෝ ඒකයි මේ මේ මෑතක දිවේ සමාධියත් එක්ක නටන කට්ටියට වෙලා තියෙන්නේ. හැබැයි සේවයක් වෙනවා. කවදාහකත් ඒගොල්ල මේ සමාධිය උදේටත් හංගමට ලක් වෙන එකක් කියලා මූලධර්ම වශයෙන් පිළිගන්නවා. නමුත් ඒක දරා ගන්න බෑ. මේ සමාධිය බුද්ධියට සින්න වෙලා තියෙන්නේ මේක මයෙත් එක දිගටම තියෙන්න ඕන කියලා මේ වෙලා තියෙන්නේ දැන් ඒ මේ ගෝලියෝ නැහැ කියද්දි ගුරුනාච පටවනවා. ඕක තමයි පළවෙනි ධ්‍යානෙ කියන්නේ මේක දෙක මේක තුන මේක හතරකේ තියාර මනුස්සය බලන අන්තිමට ගිහිල්ලා බලනකොට ඒව එකක් ඇත්තෙත් නැහැ. අර පටවන්න හදනවා. ඒ මොකද ඒ සමාජ වල විතරයි හිත ස්ට්‍රැටිෆයි කරන්න පුළුවන්. විපස්සනා කියන કોઈ ෆ්‍රී ෆ්ලෝ එකක් තියෙන. නිකන් කර්ව් එකක් තියෙන. සමාධිය මට්ටම් තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රැටිෆයි කරන්න පුළුවන්. ග්‍රේඩ්ස් දෙන්න පුළුවන්. විපස්සනාවේ ග්‍රේඩ් දෙන්න බැරි නිසා බැරි එක තමයි බුදුජානසී ඔය මේ සත්‍යවිසුද්ධි ක්‍රමයේ දේශනා කරන්නේ. දැන් සත්‍යවිසුද්ධි ක්‍රමේ විදර්ශනා විපස්සනා මේ කොයිද කියන්නේ? විසුද්ධි මාර්ගය වෙනකොට 18 විපස්සනාවටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ 18ත් එකක්වත් තුනට කට දැන් 54ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය කැමැති මං අද කොතනද ඉන්නේ කියලා දැනගන්න. ඒගොල්ලෝ හිතනවා මේ ලැග්ගුම් කන්න ලැග්ගුම් පොලක් තියෙනවා කියලා. මේක එහා මෙහා යන එහාට මෙහාට යන තත්වයක් කියලා හිතන්න කැමති නැහැ. අන්නේ තත්ත්ව මනින්න පුළුවන් ඉන්නේ සද්ධා මේ සතියේ සමාධියයි ප්‍රඥාවයි දෙකේ. ඉතින් හැමදාම ඔය මේ පල්ලිය ධ්‍යාන ප්‍රශ්න වල විස්තරයක් කියලා මම දැන් කොයි සමාධි මට්ටමේද ඉන්නේ. මං කොයි ඥානෙද ඉන්නේ. ගෙදර ගිහිල්ලා කියන්න තියන එකක් තියෙන්න බෑ. ඒගොල්ලෝ දන්නේ මේක ඒ වෙලාවේ ආසේ ඇඳෙන බලාකුලක් කියන එක දන්නේ නැහැ. එහෙම නොවුනොත් වෙන්නේ එකට අභිවදිනවා. අභිනන්දනය කරනවා. අජෝ සායතිත්‍ත්‍ති කියන විදිහට වෙනවා. ඒක තමයි මේ අනිමිත් අපනිත ශුන්්‍යත කියන එකේම වෙන ක්‍රියාකාරී වචන තුනක් ඔය තියෙන්නේ. ඒ වගේ එක එක විදිහට කැඩෙන හැටි බුදුජානක දේශනා කළා තියෙනවා. ඉස්ලාම ඒ තණ්හාව අයින් කළේ ඊගාට මාන්නය අයින් කළා ඊගාට දිට්ටි අයින් වෙන හැටි ඒ වුණාට අයින් වෙන පැත්තෙන් බැලුවොත් තණ්හා මාන දිට්ටි කිව්වට දිට්ටි ඉස්සලම අයින් වෙන්නේ ඊගාට තණ්හාව අයින් වෙන්නේ මාන්නය අන්තිමට අයින් වෙන්නේ මේ මාන්නේ තමයි මනින්න ඔතු වෙන්නේ ඊට වැඩි ඥානෙ වැඩි වුණාද ප්‍රඥා වැඩි වුණාද කියලා ඉතින් මේ මාන්නයට පාර ගන්න නරකයි මොකද ඒක අයින් වෙන්න rahat වෙන්න බෑ මුස්ලසම්මද දොඩල මේ සතිපට්ඨාන සූත්‍රය කියනනේ අනිශ්චිතෝච විහෙරති කියලා එතකොට අනිශ්චිතෝච විහෙරති කියන්නේ එතකොට තණ්හාවෙනුයි දික්තියනුයි මිශ්‍ර කරගන්න නැතුව ඔය නිශ්චය ඒක ඒක අනා ගන්න නැතුව මේ ඥාන බරක් කරගන්න නැතුව ඒව අනන්‍යතාවයට ගන්න නැතුව ඒව නිසා කියලා කියන්නේ නිසා හට ගැනීම කියලානේ අපි කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්ම වලට තණ්හාව අවිද්‍යාව නිසා අවිද්‍යාව හටගන්නේ තණ්හ අවිද්‍යාව නිසා සංස්කාර හටගනි. සංස්කාර නිසා විඥාන හටගනි කියලා නේ කියන්නේ. ඒ නිසා අපි කියන්නේ විඥානය කියලා කියන්නේ නිසා හටගත් දෙයක්. මොකද්ද? සංස්කාර නිසා. එතකොට ඒකට නිස්සය කියන වචනේ තමයි ලස්සන බුදුරජාණන්සේ දීලා තියෙන්නේ. උපනිසා සූත්‍රය මොකද්ද? නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති කියන එකෙත් ඒකෙත් වෙන තියෙන යමක් නිසා උඹ ඉන්නවනම් උඹ සැලෙනවා. මොකා හරි දඩමීම කරගෙන මොකේ හරි එල්ලිලා ඉන්නේ. එහෙනම් මේ ලෝකේ හෙල්ලෙන්නේ නැති දෙයක් නෑ. ඒ නිසා උඹ අල්ලපු දෙයත් හෙල්ලෙනවා. උඹ නිවනේ හෙල්ලෙනවා. ඒ නිසා හෙල්ලෙන දෙයක් අල්ලන්න නැගිටලා හෙල්ලෙන දේ විසිකරපන්. රීඩෝයින් රීඩිපයින් මනසය වගේ රීටකට මාංගු වෙලා උඩට පැනලා රීට විසිකරපන්. එතකොට උඹ සුවාදීනයි. එහෙම නැතුව මොකක් හරි නිසා හිටියන ඒ ඉතින් අපි ඉසලා කාමයේ නිසා ගත කරන්නේ මේ ජීවිතය හැදලා තියෙන්නේ ආහාර, මෛත්‍රී සේවනය, තණ්හාව දෘෂ්ටිය මේ මාන්නේ නිසා. ඉතින් හතරම සැලෙන දේවල්. ඊට පස්සේ අපි ඒක අයින් කරලා ධානය ගන්නවා. ඒකට නිරාමිසයි. නිරාමිස ගත්තාම ඒවා විතක්ක ਵਿਚාර පීති සුඛ එකක් ගතමතර තබවදිනවා. එනතන් ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥාව පතාපවදිනවා. ඒක කාමයට වැඩිය හොඳ වුණාට මේකත් අල්ලගෙන ඉන්න තරම් දෙයක් නෙවෙයි. ඒක ඊගාවට ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ තාදී ගුණයෙන් නොසැලෙන බවෙන් මධ්‍යම ප්‍රතිපදාවෙන් අන්ත දෙක අතහැරීමෙන් මදහත් බවෙන් එහෙම මේ එකක් අනිත් එකෙන් තල්ලු කරන තල්ලු කරන නම් මිසක් මොන එකක හරි ඇල්ලුවොත් අහු වෙනවා කියන එකයි ඒක මේ න්‍යාය ධර්මයේ ඒක හරි අමාරුයි තේරුම් ගන්න මොකද එහෙම අමා ඒක තේරුම් ගත්තොත් මනුස්සයන්ගේ භාවනාවේ තියෙන උනන්දුව නැති වෙනවා මොටිවේෂන් එක නැති වෙනවා sharpness එක වැඩි වෙනවා. තීක්ෂණ බුද්ධිය වැඩි වුණාට මේ මිතෙන්ට ළඟා වෙලා ඒක මට අල්ලබදාගෙන ඉන්න දෙන්නේ නැත්තම් මොකට යෝග මේ ඔයල වැඩන්නේ. එතකොට මොටිවේෂන් එක බහිනවා. ඒ නිසා බුද්ධ ආගම ජනප්‍රිය කරන්න බෑ. ජනප්‍රිය කරනවා නම් ආගම ජනප්‍රිය කරත් හැකි ධර්ම ජනප්‍රිය වෙන්නේ ධර්මයට යන්න යන්න නීරස වෙනවා. හම්බ කරගත්ත දේ ගැන පාටියක් දාන්න වෙලාවක් වෙන්නේ නැහැ නේ. හම්බ කර කර ඉන්න අන්තිමට බලනකොට හම්බ කරපු එකත් නැති වෙලා යන එකක් තියෙනවා. ඉතින් ගුරුවරු හොයන කොහොම හරි කරලා ශිෂ්‍යව සතුටු සතුටු කරන්න මොනවා හරි සීනි බෝල. ප්‍රතිබ්බ චක්ක දිබ්බතෝත හම් වෙනවා අහසේ යන්න පුළුවන් අඩු ගන්න ලබන ආත්මේ පුළුවන් වෙනවා නැත්නම් මන්ත්‍රී බුදුහමෝ දකින්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් හයියෝ දෙන ලනු ඉතින් මේ අකු කන කෑම දිහා අවුරුදු 30ක් මම දැන් බලන ඉන්නවා අවුරුදු 30ක් තිස්සේ බලන ඉන්නවා කවදාකවත් ඉවර වෙන්නේ දෙන දෙන ලනුව කනවා. ඒකලල ආයෙ බයිනවා. ඊට පස්සේ ඊගාව එකක් දුන්නොත් ඒකත් කනවා. ඒ මොකද අපිට මොනවා හරි එල්ලෙන්න දෙයක් ඕනේ. නිසා හට නිසා ඒක නිසා මම වෙනවා කියන දෙයක් ඕනේ. ඉතින් පුතේ කියන උඹ අල්ලන හැමදේම උදේ වයට ලක් වෙනවා. ඇති වෙනා නැති වෙනවා. ඒක හරි අමාරු හිතට වද්ද ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් අපි සින්දුවක් අහනවා කියමු අපි ඒක නැවත නැවතත් අහනකොටත් ඒ අභිනන්දති අභිවදති අජෝසාය චිත්තති ඒක වෙනවද ඒක අපි නවත්ත ගන්න ඕනද? නෑ එකම සින්දුවක් නැවත අහන්න සිද්ධ වෙන්නේ අභිනන්දනය නිසා ඒක අභිවදනය නිසා මේ අජෝසනේ නිසා ඊට පස්සේ ඒ වමනාව ආවට පස්සේ නාහා ඉන්න බෑ. ඒක ඇතුලෙන් එනවා මේ කුසල ඡන්දයක් මේක කියන්නේ කාම ඡන්දයක්. ඒක ආවට පස්සේ අපි කොහෙන් හරි යන ගිහලා ඒ සින්දුව රෙකෝඩ් කරන්න ඇවිල්ලා හොඳ තැනක තියාගෙන පුළු පුළුවන් වෙලාවෙ අහනවා. අහන අහන වෙලාවේ මේ සින්දුව පිළිබඳව අභිනන්දනය වැඩි වෙනවා. අභිවදනය වැඩි වෙනවා. හැබැයි සමහර සින්දු කියනවා හිතේ තියෙනවා අහගෙන අහගෙන යනකොට එපා වෙන දේවල්. ඒ නිසා යමක් ඒ විදිහට දිගට යනවනම් ඒක අනිවාර්යයෙන් මෙහෙවිලා තියෙන ඡන්දය ඡන්ද මූලකා සබ්බේ ධම්මා. ඒ ඡන්දය මෙතනදී තියෙන්නේ කාමයට බරව. කාමච්ඡන්දේ. ඕගොල්ලෝ කවුරුවක්වත් කිව්වට පිළිගන්න එකක් නැහැ. මම මේ ওই ට්‍රිප් එකේදී පරණි ලංකාවේ සින්දු ටික තේරම ඇහුවා. මම දන්නේ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ පැරණි මේ මොනවාද රේඩියෝ සින්දු හිතා ගන්න බැරි විදිහට ප්‍රිසර්ව් වෙලා තියෙනවා. හැබැයි ඒක ඔක්කොම ධර්ම කියන්නේ. ඔය මේ කාලේ විකාර නෙවෙයි. හරි ලස්සන ධර්මයේ කියන්නේ ඒකට සංඝයා වහන්සේ නමක් විදියට මට ගැලපෙන්නේ නැහැ. මේ සංගීතයට අහන්නේ නම් සංගීතනේ මට මේ පදවල හොයාගන්න ඕන නැති වුණා. පුදුම පද රචනයක් තියෙනවා. ඒ මම දැක්කා එකක මේ කෝකිල දේවි සින්දුව කියනවා. මේ ආදී සිංහලුන් පිට දීව දේශ ජය ගාතා උඹලටත් එක්ක කියනවා හෙරලි වතල ටික හොඳ නැති අම්මා විතහාලේ වත කාලා කිරි නැති හන්දා රට කිරි දීලා සිංහල දරුවෝ නසන්නා ආදී සිංහලුන් අන්න ඒක අහගෙන කියන්නේ එතකොට අභිනන්දනේ වෙන්නේ ඒක අත දිගෑරලා කියන ආදි සිංහලුන් කියලා අනිත් ටික ඔක්කොම අකුලලා කියන්නේ මේ සිංහල අම්මලා සිංහල පිරිසු කරන වැඩ. මේ කළු සුද්දා රට කනවයි කියලා. මේ කියන්නේ 40 ගණන් වල. 1907 ඒකට කියන ආදි සිංහලුන් කියලා අර හොක හොකර කටින් දෙනවා. අත දාලා කියන අපේ සිංහල මේමයි කිය. ඒක යටින් ඉන්ටර්නෙට් එකේ එළිය තමයි මේ ඕනේ නැති දේවල් මේ කාලේ අදලා ගන්න එපයි කියලා. <laughs> කැමතිද? ඉතින් ඒ නිසා සින්දුආන එක නරක නැහැ. හැබැයි මේ ඒ සංගීත රසයට එහෙම නැත්නම් ඒකට වැඩිය මට මම දන්න මගේ තියෙන දුර්ලභකම තමයි මේ පැරණි සංග වලට කැමති. මම කවුද මේ මේ සැමියල් රුද්‍රිගෝ ඒ කට්ටියගේ මේ කැලි තියෙනවා. ඒක අවුරුදු 30කට පස්සේ මට ඔක්කොම තැටි අලුත් වෙලා එනවා මට ඒක ඇහුවට ඒක තමයි හරු වැඩක් මේ වැඩි කියලා. ඉතින් ඒ නිසා ඒක මේ නරකම නෑ හැබැයි මේ ඒකට ඇබ්බැහි වෙලා ඒක නැතුව බැරි මට්ටමට ගියොත් දාස භාවයටපත් වීම තමයි ගේ දේ තමයි බුදුරජාණන් සෙතින්දි පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ ඒ අර පිටරට ඉන්නේ මහත් එක් කතා කරලා කිව්වා මේ අපේ උඩු හිතට බන කියාගෙන යනකොට උඩු හිත බොහොම ටාගට් නෑන්නේ අවිජ්ජාපච්චා සංකාර සංකාරපච්චා විඥාන. ඒකට ඒක බොහොම ඩ්‍රයි බොහොම වියලි යතරමෙද සින්දුවක් හෝ උපමාවක් හෝ නිදර්ශනයක් කියපු ගමන් හිත කෙලිම යටි හිතට යනවා. යටිහිත ගියාම අලුත් වෙනවා. ඇස් ඇරෙනවා නිඳ ගිය කට්ටිය ටක් ගාලා හැරෙනවා. විහිළුවක් කරපු ගමන්. කවියක් කියපු ගමන්. නිදර්ශනයක් ගෙනාවු ගමන්. රූපකයක් ගෙනාවු ගමන් ඊට පස්සේ ආයෙක හරි ලේසි උඩු හිතට සම්බන්ධ කරගන්න. ඒක නිසා දක්ෂ කතිකයෝ සරුවචන් වහන්සේ උඟාකරට පන් කරනවා. වචන අල්ලගෙන වචන හසුරුවනවා. එකම වචනේ අර්ථ දෙක තුනක් දෙනවා. එතකොට ධර්ම කාරණා පැත්තකදීදී ජෝක් එකක් යනවා මෙහි. එතකොට හිතේ අර නොදන්න පැත්තකින් ස්නායු පද්ධතියක් වැඩ කරන්නේ නැති ස්නායු සෙට් එකක් වැඩ කරන්න ගත්තාම මේ අලුත් වෙනවා නිකන් හරියට පාර හදන නිසා අපි ඩී රූට් කරලා දාලා යනවනේ. අද නෑ අද යනකොට බෝඩ් එකක් පේන්න තියෙනවා මේ පාරේ යන්න එපා මේ පාරේ යන්න කියලා. ඉතින් රවුමේ ගියාම ඉතින් ටිකක් වෙලා යනවා. ඒ වුණාට අලුත් දන්නේ නැති ගමක් කරා යවෙන්නේ. අන්න ඒවා එකක් තියෙනවා. ඔය මේ කාව්‍ය මේක නිසා දරුවචනාංශේ මේ ඉන්න වෙලාවේදී මාතලි දිව්‍ය පුත්‍රයා සක්‍රදේවෙන්ද නැතුව මේ ෂෝට් ලිව් එකක් දාපු වෙලාවට ඇවිල්ලා යන්න දෙනවා. ඇවිල්ලි වල සංගීතයක් කියනවා එයා අසුර දිව්‍යාංගනාවකට ප්‍රේම කරනවා කියලා. දක්ෂ දේවියත් අසුරයක් නෙවෙයි ඉන්නේ. දැන් හරියට ඔය JR ගේ පුතා වැදෙන දෙමළ ගෑණියෙක් වගේ තමයි කේස් එක තියෙන්නේ. හැමදාම ඔහොම සීන් එක යන්නේ. ගෙදරම තමයි දෙමළ මිනිස්සයා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ආය රාජ්‍ය තාන්ත්‍රික ගැන අහන්න දෙයක් නැහැ. ඉන්දියාවේ මේ ප්‍රධානකම දැන් ගන්න හදන්නේ සෝනියා සෝනියා ප්‍රංශ ජාතික. එතට ඇමරිකාවේ එංගලන්තයේ බුරුමේ අවුන්සාන් සූචි බැඳලා හිටියේ සුද්දෙක්. හැම රටකම එහෙමයි. ඉතින් එතකොට අර ජාතික ආගමක රකින්න ගියාට ලේ ඇවිල්ලා තියෙන වෙන රටකින්. ඉතින් ඒ වගේ දේවල් මේකේ තියෙන. ඉතින් දක්ෂ දේවේන්ද්‍රයත් මේ දුරාසුර සටනේදී දිනලා අසුරයන්ට යුද අධිකරණේ නායකයා වුණාට ගෙදර ගියාට පස්සේ බත් වෙල දෙන්නේ අසුර කාන්තාවක්. මාතරිත් ලව් කරන්නේ අසුර කාන්තාවක්. ඇවිල්ලි වෙලා ලස්සනට ගල්ගුහාව එළියටලා ඉඳකට සිද්ධාවක් කියනවා. හින්දුවක් කියලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මම විස්තර කිරියෝ මම මගේ ප්‍රියම්බිකාව ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඒ ලයට වචන ටික හත් වෙලා තියෙනවා. වචන ප්‍රාසය හරි ගිහිල්ලා තියෙනවා. හොඳයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් අහලක් තියෙනවා. අගය කරලක් තියෙනවා. විසිකල්ලා නැහැ. හැබැයි බුදුරජාණන් තෙන්න කියලා නැහැ. එන්න මම ඉස්රායෙල් මේ නාටකම නටන්න මොකක්වත් නැහැ. ඇවිල්ලා නැතුවා. පංචසික එක්කද කොහෙද එන්නේ? ඒ වීණාවත් අරගෙන එන්නේ. ඇවිල්ලා සින්දුවක් කියලා යනවා. ඒකේ දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් අර ඒක හදාගෙන නැතුව බැරිකමට දාසකමට යනවා තමයි. ඕකේ අභිනන්දනය අභිවදනය කියන්නේ නන්දනේ නෙවෙයි මෙතන කියන්නේ අභිනන්දනයක්. මේ නන්දනේ කියන්නේ ප්‍රමෝදය ප්‍රීතිය. ඒකේ අධික එකක්. අභිවදනය කියලා කියන්නේත් වතක් කාටද කියන එක නෙවෙයි. මේ මිනිස්සයා ළඟට ගිහිල්ලා නැවත නැවතත් ඒක ගහපා දෙන්න හදනවා. දකින්න දකින්න එක්කනට කියන්න හදනවා. අජ්ජෝසහය තිටති කියලා කියන්නේ ඒකට තමයි රින්ගනවා විතර නෙවෙයි කවුරු රින්ගනවා දකින්න කැමතිත් නැහැ. වෙන කවුරු රින්ගොත් ඒ මේකට තීර්ෂා කරනවා. දැන් මම චතුත් අධ්‍යාන ඉන්නේ කියන කෙනෙක් තව කෙනෙක් කිව්වොත් මම අරූප ධ්‍යාන ලැබුවයි කියලා ආ ඒකට අප්සෙට්. ඊට මට උඩින් ගිහිල්ලානේ. ඔන්න ඔය වගේ එකටයි මේක මේ අභි කියන වචනේ යොදලා තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තාම මේ සාහිත්‍ය කියන්නේ අභි තමයි. අභි කියන පදේ ආපු ගමන් අංගේනවා. ආශ්‍රයසමනස එතන තියනවා නේද? එතන කියනවා මේ මේ ශාද්‍යයයි වීණාවාදනයයි ඒ සමසම යනවා කියලා ඒකේ තත්ත්වයේ හඬයි මේ දෙක. ඒ ප්‍රාසයයි ලයයි දෙකම ඒක ඒ යනවා කියලා ඒක බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා මේකේ අර්ථය නම් අදාළ නැහැ වගේ කතාව මට මතකයි කියනවා. බුදුහාමුදුරන්ට බෑනේ අර අසුරකාන්තාව රස විඳින්න බුදුහාම කියන එක උඹට අර්ථයක් ඇති මට වැඩක් නැහැ. මම කියන්නේ මේ සද්ද සාත්‍රය හැටියට නම් වැඩේ හරි කියලා. අර මනුස්සයා අගේ කරන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේට ජග් ගහන්නත් බෑ කාමයට. ඉතින් එතකොට අර අර්ථය ගැන කියන්නේ සද්ද රසය ගැන පොඩ්ඩක් කියනවා. ඒ කියන්නේ සද්ද රසය බුදුහාමුදුරු දන්නවා. බුදුහාමුදුරට අෂ්ට බ්‍රහ්මස්වරයක් තියෙන. ඕන කෙනෙක්ගේ පපුව අත ගාලා කතා කරන්න දන්නවා. ඒක ඔය මොනම මේ ගාන්ධර්වයෙකුටවත් නැහැ. ඒ නමුත් ඒක බුදුරජාණන් වහන්සේ කාමයට යොදවන්නේ මිනිසුන්ගේ ධර්මයට යොදවන්න පාවිච්චි කරන්න දන්නවා. වෙන කිසිම කෙනෙක් දන්නේ ඒ තමන්ගේ තියෙන කටහඬක් රාගයේ රාග තාලනේ කියන්න දන්නේ. විරාග කියන්න දන්නේ නැහැ. එතකොට මේ ඒක Hindu ශාස්ත්‍රයේ කියන්නේ ඒ තමගේ හැකියාවන් දෙව්‍ය ප්‍රසාදයක් වශයෙන් පාවිච්චි කරන කෙනා කියන දේවදාසි කියලා. මුළු ජීවිතේම ගත කරන්නේ නැටුම් වලින්, ගැයීම් වලින්, ව්‍යයම් වලින් දේව ස්තෝත්‍ර විතරයි කියන්නේ. ඒ දේවදාසිය ලිංගික විද්‍යාව පිළිබඳව ගැඹුරින් හදාරන්න ඕනේ කෙනෙකුට පාවා දීමකුත් කරනවා. තන්ත්‍ර කරනකොට. දේවදාසි වශයෙන් පෙනී ඉදිනවා වෙන කෙනෙකුට ස්ත්‍රියාවක් දැකලත් රාගය මත නොවීමේ අභ්‍යාස වගේක් තියෙන එක බුදුහාමර රාගය කරලා නැහැ. ඒතකොට මේ දේවදාසියක් තමයි ඇවිල්ලා පවර්ලා දෙන්නේ ඔබතුමාගේ කාමයේ පිළිවෙත පරීක්ෂණ සඳහා මා පාවිච්චි කරන්නයි කියලා මේ ඉදිරිපත් වෙනවා. කාමයේ සඳහා පාවිච්චි කරන්නේ ඒ වගේ කාම වස්තුවක් තිබුණත් කාමයේ එන්නේ නැති බවට නිදර්ශනයකට ගන්නවා. එයාට කියනවා කාම දේවදාසියෝ කියලා. මේ එහෙම කතාවක් බුදුජානසී කියලා තියෙනවා මේ පැත්තට හරි ගියොත් කොට ගන්න බෑ කියලා. කාමම් බික්කවේ සේතු ගහතෝ කියලා තියෙනවා. කාමයේ පැත්තට ගියොත්, මෛතුනේ පැත්තට ගියොත් ඒ දන්න කඩා වැටෙනවා වගේ, පාලම කඩා වැටෙනවා වගේ අත තියන්න යන්න එපා කියලා. ස්වාමීන් වහන්සේ වරක් කිව්වා මේ බුද්ධාගමේ රස කතා. ස්වාමීන් වහන්සේ අධ්‍යයනය කරනවා කියලා ඒ ලියන්නත් උනේ කියලා. ඒ කියන්නේ ජෝක්ස් වගේ. බුද්දිස් ජෝක්ස් වගේ ඒක බැලුවොත් මම දැන් මේ මේම ඒකේ මේ බුරුම පොත් දෙකක නන් හොයාගෙන ආව ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට ගිහිල්ලා දැන් මම අරගෙන යනවා බුරුම හාමුදුරුතුන් තමක් එනවාද ඒකේ දිනන ප්‍රධාන හාමුදුරු දෙනමක් මේ බුරුම ජෝක්ස් ඒවට කියන්නේ මේ සංඝයාගේ තියෙන ජෝක්ස් එනේ ඒව ගිහියෝ දන්නේ ඒව ඔක්කොම ලියලා තියෙනවා ওই ලංකාවේ තියෙන ජෝක්ස් ගොඩක් මේ බුරුමෙන් ආපුවා මම ඉතින් අද මම ඊයේ රෑ මතක් කරලා ඉල්ල දාගත්තා මේ ඒ පොත් දෙක මයි ළඟ තිබුණා පුස්තකාලේ. මම ගෙනාවා සිංහල දාන්න කියලා. ඒ පරගෙන ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉතිහාසගත වෙලා තියෙන බුරුමේ සම්ප්‍රදානුකූල ඒ මේ ඒ කියන්නේ දහං ගැට කිනි වහලා තියෙන සංඝ ගැට කිනි වහලා තියෙනවා නෑ කොහෙද ගියෝ තියා සංඝයාවත් දන්නේ නැව සංඝ ගැට වගේ જાතියක් තමයි මේකේ තියෙනවා පම්මෝසේ ආඩෝයි පුම්පෙම් පුම්පියම්මියා පොම්බෝ කියන ස්වාමීන් වහන්සේ කියන කතා සාසනික කතා ඒකට ශ්වේචින්සේ අඩෝයි ලින්කා ලංකා ශාසන විසුද්ධි කතා තචින් සයාඩෝගේ සයාගේ කතා කතා කියලා කියන්නේ ඒකෙදී ප්‍රසිද්ධව කියන කතාවක් තමයි සංඝයා හතර තියෙන මේ බුද්ධ පූජාව විදන වෙලාවේදී කැපකාරයා කියපු කතාව මේ උපාසකම්මට කියනවා මේ මුංගට කිරිබත් අද බෙදන්න එපා. බුද්ධ පූජාවට මට අද හෙම්බිරිසාව කියලා. ඒ වගේම ගොඩාක් තියෙනවා. බුද්ධ පූජාවට මුංගට මේකවත් තියන්න බෑ මට අද හෙම්බිරිසාව නැත්තම් කිරි බෙදන්න අද බුද්ධ පූජාවට කිරි තියන්න ඕනේ නැහැ. මොකද අද මට හෙම්බිරිසාව. මොකද ඌට හම්බෙන්නේ බුද්ධ පූජා ටික විතරනේ කන්න ආමතුරු අනිත් ටික තේරම කනවනේ. ඉතින් ඒ නිසා බුද්ධ පූජා තිබ්බ ටික විතර ඌට කියන්නේ ඉතින් ඕක කන්නේ නැහැ බුදු ආමතුරු මමයි කන්නේ. මම අද කිරි කන්නේ ඒක ඌ කියන්නේ මොකද බුද්ධ පූජාට අද කිරි තියන්න එපා. මට හිම්බිරිසාව කියලා. ඒ වගේ කතා මම මේ පුංචි පොතක්. මම ඉතින් අද මම අරගෙන යනවා මේක අරගෙන ගිහලා බුදුම ආමතුරු හම්බෙච්චාම ඒක බොරුමේ ගන්න අමාරු නෑ. මේ ඒ බුදුමේ තියෙනවා ඒ වගේ ගොඩාක් මේ මේ කවි ගොතපුවා ගාථාගත පුවයි හරි බැලුවට පේන දින බොහොම ගැඹුරු ධර්මයක් වගේ නෑ මේ සංඥා කරන ජෝක්ස්. සංඥා කරන නෙවෙයි. මේ සංඥාවේ සාමාන්‍ය ජීවිතේ ව නැතුව බෑ. ඔය දෙක තුන අපේ ලංකාවේ කියන්නේ මේ හොදි මොනද ඉසෝදි තියෙන අන්නුනාන්සට බෙදන්නකෝ. අරුණාන්සට බෙදන්න කියන්නේ මේ අරුණාන්සට ඕනෙච්චාම තමයි ඒ නැද්ද කියලා අහන්නේ Taman අහන්න හොඳ නෑ. සාසන හැටියට ප්‍රණීත භෝජන Tamanට කියලා ගෙන්න ගන්න හොඳ නැහැ. ඉතින් උපාසකමකට කතා කරනවා නම් මම ඉස්සෝදි නැද්ද? ඉන්න තුන්ත ඇති බලන්න මේ අරුණාට අහලා බල බෙදන්නවා. දන්න මේ පොරිම අපෝ මොන්නාසලත් බෙදෙනවනේ. ඒව ඔක්කොම තමයි යෝගේ සඳහන් කරලා තියෙන්නේ මේ ලංකාවෙත් එකක් ලීය කියපේ. ඒ සඳහන් පොඩි සාමනීරනම ගිහිල්ලා ලොකුසන්නාන්ස ආවාද දීලා එක්කන් යනවා දානෙකට. මේ විතරේම බෙදන්න හැදුවා. ගන්න එපා ඒක කැප නැහැ කියලා. ඒකට ඇයි කියලා ඉතින් විස්තරය අහලා ඔක්කොම දැනගෙන ගිහින් ඉවරලා අන්තිමට වෙන්නේ ඒ සාමාන්‍ය ස්වාමීන් ඒ ගමන ඔක්කොටම විස්තර එපා ගිය කිය එනකොට මට ගෙනලා බෙදන්න හදනවලු ඕක කාටද කියලා. ඉතින් ස්වාමීන් වහන්සේට මේක බෙදන්න කිව්වා. එහෙනම් මේක මෙතනින් කියන්න කියලා ඉවරලා මේක කාටද කියලා. ඒක අර ස්වාමීන් වහන්සේට මේක මට බෙදන්න. කෝඩික යාන්ත්‍රයකට මරියගේ රයින් කරනවා. මට අද මේක නෙවෙයි. අනිත් ඒ ඔය ඔය මේ කොයිද පිකීස්පරෝ පන්සලේ එතන මේ මේ දාහනේ වලදද්දී <clears throat> මේ මයිලගේ හිටව පොඩි ආම්සු කෙනෙක් ඉතල මට කියනවා මේ උපාදකම්ම දරුණු කතාවක් නේ කිව්වේ කිව්වම දාහනේ පන්සල ගම මං ඇහුවේ ඇයි කියලා මාළු කනවාද කියලා ඇහුවා <laughs> කණ්ඩරේ තිබුණේ කියලා. ළඟට විගාන කෙනාට මාළු කනවද කියලා තව එක්කෙනෙක් කියනවා මේ උපාදකමගේ හොඳ ලස්සන නඟපසඟ සහිත වැඳගෙන ඇවිල්ලා බිත්තරයක් දාන්නද කියලා වුණ. ආවුදුකලු මෙතන එපා වෙනදාකට කියලා දාන්න. වෙනදාකට කියලා දාන්න කියලා. ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නේ සංඛ්‍යාට ජෝක්ස් වලට වෙන මොනවා කියන්නේ. ඔය ටික එකතු කරලා ලියලා තියාගන්න එකයි කියන්නේ. කිස්පරෝ පන්සලේ වෙච්ච කෙලියෝ මං කිව්වේ. සමනස අර කවි ධර්මයට සුදුසු නෑ කියලා තියෙද්දි කොහොමද සංස්කෘතික අංගයක් හැටියට ආවේ මේ කවි බණ හැටියට? කවි නෑ කියන්න බෑ මොකද සත්ත්ව සත්ත්ව සාසනේ නවංග සත්ත්ව සාසනේ කියන්නේ ගාථා ගාථා කියන පදේ තියෙනවා. ඒක තියෙනවා සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරන සුත්තං කියලා කියන්නේ නාමන ගෙය්‍යං කියලා කියන්නේ ගායනා මේ ගද්දිය ගද්දිය ප්‍රෝස් සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරනං ගාථා इति පුත්තකං. ගාථා තියෙනවා. ගාථා කියනකදී ඔය ධම්මපදේ වගේ දේවල් වලදී ඒ බුදුරජාණන් වහන්සේගේ දේශන විලාසයේම සූත්‍රයක් වුණත් නිකන් කවියක් කියන වගේලු යන්නේ ලයට. ඒක සම්මතර සර්වඥ ක්‍රමයට එහෙමනම් කරන්න කියලා කියන්නේ. ඒකෙදි කියලා තියෙනවා මේ ગાත කියනකොට මුහුදු රැල්ලක හැදී. මුහුදු රැල්ල එකක් නගින එකක් බහිනවා කිසියම් ලයක් නැහෙනේ. ඉතින් ඒකට තමයි යන්න කියලා තියෙන්නේ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ගීතිකා පටන් අරගත්තානේ. පල්ලිය ගීතිකා පටන් අරගත්තා. එක එක දේවල් යනකොට ඒකට සාපේක්ෂව අනිකුත් ආගම් ගොඩ ගහනවා. එක එක දේවල් හදනවා. ඒක ඇත්තටම හුදු ජනප්‍රිය භාවය නැත්නම් චීප් පොපියලරිටි එක සඳහා කරන වැඩ. ඉතින් අන්තිමට වෙන්නේ මේ ළඟදී දැන් ඔය අවුරුදු දෙක තුනක ඉස්සෙල්ලා හමුදුරෝ බණ කරනකොට පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එන්න හැදුවා. එතනින් ගියාම විශේෂයෙන් පිරිත් කියනකොට. දැනට ওই ලංකාවේ මේ කරන පිරිත් ඔය රේඩියෝ එකේ මෙහෙවෙම ගොඩාක් වෙලාවට ඒ ස්වරයට අල්ලලා කතා කරන්නේ. ඒ කියන හාමුදුරුවෝ මේ ඒකටම ඉස්සෝදාන ආලා ඇවිල්ලා පිරිති මේ වචන වල වටිනාකම නෙවෙයි තියෙන්නේ අර කටහඬ. ඉතින් ඒක නිසා ඒ ඇදිලා යන්නේ අර්ථ රසයටද ශබ්ද රසයටද නැත්නම් විපස්සනාටද කියන එක යොමු කරලම තියෙන්නේ හුදු ශබ්ද රසයට විතරයි. ඒක විතර අගය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ විපස්සනා පැත්තෙන් බලනකොට නමුත් මේ තනකකාරී ලෝකේ එක එක ක්‍රමයකට ආගමට වැඩිය මේක අරනිකායට වැඩිය මේක ඉතින් ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ බහු ජනතාව ඌවගේ මිතරනේ. නමුත් ඔතන ධර්මයේ බොහොම අඩුයි තියෙනවා. ඔතන ආගම තියෙනවා. ඒව අල්ලගෙන ගහන්න ගත්තොත් අපිට මොනම විදිහකට විශේෂමක් කරන්න වෙන්නේ නැහැ. මොකද ඊටත් වැඩිය දරනුයි අනිකුත් ආගම් වල. ඉතින් අපේ ගොල්ල ඒගොල්ලෝ නිසා අපේ කට්ටියත් මේ තින්ගේව තනකොළ කන්න පටන් අර ගන්නවා. අනිත් සත්තු තනකොළ කනවා. ඉතින් ඒක එහෙම තියෙද්දි හරියට ධර්මයේ දැනගෙන කටයුතු කරන එක නරව නිග්‍රහ කරන්නේ නැහැ, ගටා ගන්නෙත් නැතුව එමීර තමන්ගේ වැටික නිසද්දව අරගෙන යන එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් ඔය මම බැලුවා අකෝයි බටහිර ප්‍රසිද්ධ කට්ටිය බුද්ධ ආගමට නැමිලා කටයුතු කරනකොට කලාතුරකින් තමයි විපස්සනා හරහා ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ ඒ කවුරුර යාගේ අංජනමකින් මොනවාරි කිව්වයි කියලා, හිතපු දෙයක් කිව්වයි කියලා, නැත්නම් කටහඬ සද්දෙට ඇදලා ගිලා තියෙනවා. බොහොම පුංචි දෙයකින් පළවෙනි නැම නැමිලා තියෙන්නේ. ඊට පස්සේ ආයේ දැන් කටහඬ හරහා ඇදිලා අපි එක්කනට කොච්චර විපස්සනා ගියත් අර කටහඬ තියෙන ආකර්ෂණ ගතිය හේමම තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට හැබැයි ਸਰවචන්හන්සේ විතර කටහඬ ආකර්ෂණ තියෙන මොනම කෙනෙක්වත් තිබිලා නැහැ. හැබැයි බුදුරජාණන්සේක ආගම පැතිරීමට පාවිච්චි කළා නේ. ඒක අනාර්ය ක්‍රමයක් විදිහට දේශනා කළා තියෙනවා. ගන්න ඕනේ අර්ථ රසය තමයි. ස්වාමීන් තේර තේරී ගාථා ඒව ඇත්තටම හරියට අගය කරන්නේ ඒ වගේ තියෙන මේ ගාථා බන්ධනය නිසා. විශේෂයෙන්ම තේරි ගාථා තේරි ගාථා කියලා කියන්නේ කාන්තාවන්ට ඒ දවස්වල බොහොම නරක විදියට ඒ කියන්නේ සම්පූර්ණ ආත්මයක් නැවු පාද පරිචාරිකාවන් කියලා නේ කිව්වේ. කියන්නේ ස්වාමියාට බවුලට දරුවන සේවය කරනවා. පාද පරිචාරික. ඉතින් එහෙම කෙනෙක් ගිහිලා නිවන් දැකලා ඉවර වෙලා මේ ජීවිතේදීම අනිකුත් කාන්තාවන්ටත් පිරිමින්ටත් කියන්නේ නිවන් දැකපු නැති ඔක්කොටමත් ඒ වගේ ප්‍රකාශනයක් කරපුවාම ලෝකෙ කොහක්වත් තිබිලා නැහැ. ලෝකෙ මොන්නම තැනකවත් ඒ වගේ තෙරින්නාංශේ කෙනෙක් නිදහස ලැබපු වතාවක් නිදහස කියලා කියන්නේ නිකන් හුදු දේශපාලනාත්මක නිදහස නෙවෙයි පූර්ණ නිදහසක් ලැබලා තියෙන කතාවක්. ඇත්තේ නැහැ ඒ නිසා ඒ තේර තේරි ගාථා සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී තැනක් ගන්නවා. ඉස්සල්ලාම වතාවට කාන්තා කාන්තා කටහඬක් එළියට ආවා. ඒ විතරක් නෙමෙයි ඒ කාන්තාව කෝප දනවන රාග දනවන කියන්නේත් නැහැ. හුද්දු නෛර්යානික සීසත් ධර්මයෙන් කතා කරන්නේ. එතෙන්ටපත් වෙලා කියන්නේ. ඉතින් පත් වුණාට පස්සේ ගාතාවකින් කියනවා කියන එක <clears throat> ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය කතා කරලා කිව්වට වැඩිය ගාතාවකින් කිව්වට පස්සේ ඒක කල්ලල්ලන ගතියක් තියෙනවා. මොකද ඒකේ අර පදබන්ධනේ තියෙනවනේ. මේ ඒක නිසා එව්වා මේ මතක තබා ගැනීමත් ලේසියි. ගාතාවල් නිසා තේර තේරි ගාතා හරි ප්‍රසිද්ධ තේර ගාතාවල තියෙන වටිනාකම අඩු කුලේ සමාජයේ කොන් වෙච්ච අය ඉහළම තැනට ගිහිල්ලා රාජරාජ අමාත්‍යන්ගෙන් නම්බුනාම ලැබලා විමුක්තිය ලැබලා දේශනා කරලා තිනවා මම කොයින් පටන් අරගත්තට මට ඕනේ යන්න ඕනේ දැන්න මං ගියයි කියන එක. ඒ වගේ තියෙන ලොකුවට නෑ. හැබැයි ගාථා ලියලා තියෙන්නේ එහෙම මේ සමාජ සංශෝධනෙට නෙවෙයි. තෙර තෙරි ගාථා වල නෑ. නමුත් හින්ට් එක තියෙනවා. ඒ තීරින්නාස නමක් කියලා තියෙනවා මම කුදු තුනකින් මිදුණයි කියලා. ගෙදර මිනිහක් කතාද බැඳ මිනිහත් කුදේ කුදෙක්ලු. දැයක් ඇතුළේ වැඩ කරුවේ ඒකත් කුදෙක්ලු. මෝල පිටකොටන්න ඕනේ ඒත් කුදු ගහනු කරන්න ඕනේ. මට මේ නිවන නිසා මට මේ පැවිද්ද නිසා මං කුදු තුනකින් නිදහස් වුණයි කියලා බුදුහාමරමාව කෙලින් කරලා ගත්තයි කියලා. නෑ උත්තේරි කාතා. සයින්නාස ශබ්දය ගැන කියනකොට සයින්නාස අසම්ප්‍රාප්ත විෂයග්‍රහක කියලා කියනවා. ඒකට මේ ඔප්පු කරන්න කියන්නේ මේ සද්ද ඇහෙනකොට ඇහෙන තැන දන්නවායි කියලා. ඊනොට සමහර සද්ද ඇහෙනකොට හරියට මේ සද්ද කොහෙන්ද ආවේ කියලා හොයන්න විදියක් නැහැ. එනේ අර කියන්නේ ඉතින් දිබ්බ චක්කු දිබ්බ සෝතානුව ගිය එකනේ. ඒ කියන්නේ සද්ද විතරක් නෙවෙයි සද්ද තීව්‍ර භාව විතරක් නෙවෙයි සෝස් එක දන්න කොහෙන්ද දෙන්නේ කියලා. ඔය පැපිලියානි කුමාරයා කතාවේ තියෙනවා මේ පැපිලියානි පන්සලේ හිටපු හාමුදුරුවෝ හදලා තියෙන මොකද්ද යන්ත්‍රයක් ඒක හදපුවාම ඕන තැනක කුමන්ත්‍රණයක් කරනකොට දන්නවනම් කල් ඇතුව එතෙන්ට යන්ත්‍රය යොමු කරන්න පුළුවන්. එතකොට ඒක ග්‍රහණය කරන්න පුළුවන්. තමයි තමන් දන්නවනම් මං වෙනුවෙන් මේ මේ මේ හාමුදුරුවෝ ඉන්න කුටියේ මට විරුද්ධව කතාවක් කරනවා කියලා ඒක කලින් දන්නවනම් එහෙම නැත්නම් අපි දන්නේ නැහැ ફોકસ කරන්න දන්නේ. එතකොට මේ යන්ත්‍රය පුළුවන් ફોકસ කරන්න. ඒක මේ මේ 이르දියක් නෙවෙයි යාන්ත්‍රික 이르දියක්. මේ නිකන් ඔය තියෙන මේ සෙල්ෆෝන් එකක් ඕන් කරලා තිනවා. කෙනෙක් වෙනවා. ඉතින් ඒ වගේ අර ඒ ප්‍රධාන මේ ප්‍රභවයේ එන තැන කොහෙන්ද කියලා දන්නවනම් උගා කළාට ඒ කුමන්ත්‍රණය කරනකොට එන තැන පුද්ගලයා වහලානේ කරන්නේ. ඒකනේ කුමන්ත්‍රණය කරනකොට පාලමක් උඩ ඉඳගෙන හරි කොහේ උඩක ඉඳගෙන පැත්තක ඉඳලා කරන්නේ අහුවෙන්නේ නැති වෙන්නේ. මේ මොකද කුමන්ත්‍රණය කරන කට්ටිය නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් අතනින් දන්නවා කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට ක්‍රියාත්මක කරමිනට වැඩි ප්‍රධාන වැඩිකාරය තමයි කුමන්ත්‍රණය කරපෙන්න. ඒක අල්ලන්න පුළුවන්. ඒ අර මේ ජාතක කතාවක් තියෙනවා මේ මිග නපාද නීජ පදපරම පදපරම ජාතකය කියලා ඒ ඒ ඒ ආට කේස් එක බාර දුන්නොත් යාට හම්බෙන ඉද්දිය තමයි හොරාගේ පාත් එක පේනවා. මේ හවල් තන හවල් තිබුණ බඩුව නැතුණයි කිව්වොත් එමේ යා දන්න බඩුව තියෙන තැන විතරක් නෙමෙයි. ඒ බඩුව මෙතෙන්ට යනකම් ගිය පාත් එක ඔක්කොම හොරා ඒ පදපර්ම ජාතකේ මේ රහම්බින 이르දියක් වැඩ කරපු හැටි පේන්න පටන් අරගන්න ඒක හරි ලස්සන කතාවකට යනවා. ඒ වගේ තමයි සද්ද යනුවත් යන බා ඉව ඉව සත්තුන්ට ඉව තියෙන්නේ. ඒ වගේම සද්ද ඇහෙනකොට අලියන්න මේ මොන හරි සද්දයක් ඇහිච්ච ගමන් ගන්දෙමුයි සද්දෙමුයි තමයි අල්ලන්නේ. අලියට පේන්නේ. ඌ කරන්නේ හොඳේ උඩට දාලා ගඳේන දිහා බලනවා. මහ එකක්. ඒ අතරමැද පැටවුන්ට ගහලා නිස්සද්ද කරනවා. නිස්සද්ද කළා සද්දෙන දිහාට අහගෙන ඉවරලා තීන්දුවක් සංඥාවක් කරන එක දුවනවද නැත්නම් එන මේ මේකට ගහනවද කියලා. චාර්ජ් කරනවද දුවනවද කියලා. ඉතින් ඒක එනකන් නිස්සද්දව රැළ ඉන්නවලු. ඒක තමයි නායකයාගේ තියෙන දක්ෂකම. ඒක නිසා නායකයෙකුට නියම නායකත්වයක් තියෙන අලි රැළක අනතුරක් වෙච්ච ගමන් අනෙක් කලියෝ නායකයාට දක්වන ගරුත්වය තමයි නිස්සද්ද වෙන එක. නිස්සද්ද එතකොටම නිකන් තක්බීර වෙන ඔක්කොම. මුළු රැළම කිලිපොළලා හිටිනවා. මහායතා සද්ද දාලා හොයලා බල්ලා ඌ සද්දයක් කරලා දුවනවා. ඒ වගේ භාවිත මනසක් ඇති මිනිස්සයා කලබලයක් වෙච්ච ගමන් නිස්සද්ද වෙනවා. නිසදලා හොඳට ආගෙන ඉන්නවා මේ මොකාටද එන්න හදන්නේ කියලා කලබල වෙන්නේ නැහැ. ඒ වගේම මකුලුවන් අතර දිවි මකුලුවට පිඹපු ගමන් එහෙම ඇකිලෙනවා. විෂගෝර සර්පයට ගහපු ගමන් එහෙම ඇකිලෙනවා. විෂ නැති සර්පයා දඟලනවා, පයින්නවා, දුවනවා, ගැරන්ඩියා. ඕනේ මකුලට බිමවන් දුවනවා. දී මකුලෝ ඇකිලෙනවා. ඒ වගේ රාතන් වහන්සේනාකට ගිහිල්ලා තර්ජනය කරපු ගමන් උන්වහන්සේ බොහොම තද ඉන්දිය සංගරයකටපත් වෙනවා. අලිපන්තින් තමයි ඒකට නිදර්ශනය පෙන්වන්නේ. අලියෝ මේ ඔහේ කකා නගලා නගලා ඉන්නේ. අනතුරක් ආපු ගමන් එකපාරට ඉන්න තැනම එහෙම ගල් වෙනවා. මම දන්නේ මම දැකලා නැහැ අහලා තියෙනවා. ඒක තමයි අපිට පුරුදු කරන්නේ. කුකුළුම්ගේ තියෙනවා මහත්මී සත්‍යයක් කරන මොනවාරි අනුසතිය කරනවා. අරුංග ඇති වෙනවා. මේ මේ මොකද කොරවක් වගේ කොරවක් වගේ තියෙනවා. අම්මා සත්‍යයක් කරපු ගමන් පැටව ටික එක්ක අම්මා ළඟට එනවා නැත්නම් පඳුරක් අතට රිංගනවා. මොකද පියා කුස්සනේ අනතුර. පියා කුස්ස අනතුර නිසා තට්ට අතට රිංගනවා. ඉතින් ඒක ඒක සහජාසින් ඇවිල්ලා තියෙනවා. දැන් ලංකාවේ බොම්බින් සිස්ටම් එක කරන එක බෝම්බයක් ගහපු ගමන් මිනිස්සු ඇවිස්සෙනවා. අපේ යක්කු මොඩියෝ. දෙවෙනි එක ගන්න. ඒක ඉවරයි. අර බෝම්බ ගහපු දණ්ඩ ඔක්කොම එන්න පටන් ගන්නවා. පොලිසිය කියනවා මෙතෙන් එන්න එපයි කියලා. එතකොට මේ ওই දෙල්ලෙමි අනිත් පැත්තේ කියලා තියෙන්නේ World Trade Center එකට ගහන වෙලාවදී. World Trade Center එකේ ඉස්ලාම පිපුරන වෙලාවේ ආරක්ෂක වළල්ලක් තිබිලා තියෙනවා කිසි කෙනෙකුට එළියට යන්න දෙන්නේ නැතුව. ඔක්කොම මරනවා. දැන් දන්නවා ඒක plan එකක් කරලා කරපු එකක්ද විශාල ගන්න මරන්න කරපු එකක් කියලා. ඒ කියන්නේ අපි දන්නේ ඒක ඉස්සර කරලා නැහැ බෝම්බ පුපුරලා තියෙන්නේ ගාන්මන්ට් එකෙන් කියලා. ඉතින් ඒකෙදි ආරක්ෂක කට්ටිය කියලා තියෙනවා ගොඩනැගිල්ල කඩලා වටේට වැටෙන්නේ. එළියට ගියොත් වැටලා මැරෙනවා. ඇතුලේ ඉන්නේ කියලා. ඇත්තට ගොඩනැගිල්ල කඩා වැටෙනවා ඇතුලේ. පුණීලයක් වගේ. ඔක්කොම ගියා. ඉතින් ඒ ඒක ඒ වෙලාවේදී කලින් සැලසුම් කරපුවා. ඉතින් එහෙම වෙන්නත් බෑ. මොකද සංවිධානය කියලා කියන එකත් මැරුණා නේ වෙලාවේ. ඇතුලට ඵලයන් කියලා කියන්න ඉන්න කරා. මොකද්ද කියන්නේ? දැන් කොහොම හරි භාවිත මනසක් තියෙන එකන මේ අනතුරකදී කලබල වෙන්නේ නැහැ. අපුලතරයිම තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙන එකත් අභාවිත මනසක් ඇති කෙනාට කලබලයක් කොහොම ඉඳලා බෑ දුවන්න ඕනේ කෑ ගහන්න ඕනේ අර කියන්නේ ඕන කෙනෙක් දුවපල්ලා. මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න නතර වෙන්න ඕනේ කියන්නේ. ඒක ඒක බුද්ධචර්යාසිකිත ක්‍රමයේ එකයි. මේ ඒකට හේතුව සද්දේ මූලේ හොයන්න ඕනේ. සද්දේක මූලේ හොයන්න නම් තමන්ගේ නිකුත් වෙන සද්දේ වෙලා නතර කරන්න ඕනේ. සද්ද සර කියලා පෙන්වන්නේ පෙන්වනවා. සද්දෙට විදිනවා කියලා. සද්ද විද්ද පටිපන්දි. සද්ද විද්ද කියලා කියන්නේ අන්දරේලට වෙලා තියෙන. කියන්නේ අඳුරේ සද්දෙන දිහාට විදිනවා. විදලා මේ මට මම මතකයි මොකද බදුල්ලේ ඉන්න තැනක ගොඩාක් කන්දක අපි ගියා ඔය දුම්කල වවන තැන බලන්න. ඒ භාවනික කරන පුතා ගියා අපි ආවා අපිත් එක්ක. මිනිහා මේ තුවක්කුවක් අරගෙන යන්නේ. එයා කියනවා මේ කන්දේ ඉන්නකොට මේ මේ මේක ඇලෙන් පස්සේ එහා පැත්තේ කන්ද තියෙනවා. තනි කැලේ. ඒකේ ඉන්න වලි කුකුලට තියෙනවලු මෙතන ඉඳලා. වලි කුකුල කෑ ගහන එක දිගට කෑ ගහනවනේ. තියෙනවලු මැරලා වැටෙන. සද්දේ තියෙන. මේ වලි කුකුල කියන්නේ බුලට් එකකට තරම් වටින්නේ නෑ වු. වලි කුකුලගේ මස් නෑ බුලට් එකකට තරම්. ඉතින් නහකයන්ට තියන්නේ නෑ. සද්දෙට තියෙනවා. ඒ තරම් මේ මිනිස්සු මේ දක්ෂයි කියලා කියනවා. හොඳයි එවනම් අපි මේ වෙන ප්‍රශ්න නැහැ කියලා උපකල්පනය කරලා අපි මෙතනින් සාකච්ඡාව නතර කරනවා. මොකද අපි අද පල්ලෙහා වැඩපිළිවෙලේ නිමාව නිසා එහෙනම් අපි මෙතනින් මෙල්බන් නගරයට සමු දෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි සවුනා. ත්වන් සරණයි. දැන් අපි තියෙන අත සත්‍යයනා කිරීමෙන් අද පොඩ්ඩක් කල්ලාතුව ධර්ම සාකච්ඡා නතර කරමු. පහළ වැඩ පිළිවෙලට කරන අනුග්‍රහයක් විදිහට.